පරිදි සිත ගැන අද සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නේ. සිත කියන වචනයට බුදුදහමේ විවිධ වචන පරිවර්තන වශයෙන් දේශනා කොට වදාරලා තිබෙනවා. විඥානයේ චිත්තය මනෝ කියන වචන විශේෂයෙන්ම සංකල්ප දක්වා තිබෙනවා. ඒ විඥානය කියන එකෙන් අදහස් කරන්නේ බුදු දැනීමක් කියන එකයි. චිත්තය කියන එක අදහස් කරන්නේ ඒ දැනීමට විවිධාකාර චෛතසික ධර්ම එකතු වීමෙන් පසු ඇති වෙන තත්ත්වය. මනෝ කියන්නේ විඥානයේ පහළ වීමට අවශ්‍ය ස්ථාන වෙන ద్వාර වන ස්ථානය. දැන් මේ විදිහට මනෝ විඥාන චිත්ත කියලා වචන තුනක් තිබුණා. තුන්වෙනි දැක්කන අර්ථ එකක් නෙවෙයි. මේ තිස්සල මේකට විඥාන ගැන අපි දේශනාවක් ඉදිරිපත් කරා මාතෘකාවට මතක හැටියට. ඒක ටිකක් ගැඹුරු නිසා අද චාර්සාර්ම වශයෙන් අපි කරුණු දෙකක් කියන්නේ බලාපොරොත්තු වෙනවා. ඒතර විඥානයේ තුනින් අදහස් කරන බුදුදාන ආශ්‍රේ ඥානාතීතේ කෝබික්කේ ප්‍රශ්න විඥානයේ චිත්තකයන් හඳුනා ගන්න ශබ්දෙනීමක් ඇති වෙන නිසා විඥානයේ කරන නිසා විඥානය කියලා කියනයි. මේ විඥානය කොටස් හයකට බෙදලා බුදුදාන ආශ්‍රේ දක්වලා තිනවා. චක්ඛු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. ඒකට චක්ඛු විඥානය කියන අදහස් කරන්නේ චක්කුංච පටිච්ච රූපේතු උපදී චක්කු විඥාන කියලා දක්වා දෙකදී ඇහැට රූපයක් හමුනාට පසුව ඒ රූපය පිළිබඳ යම් දැනීමක් පහළ වෙනවා නම් ඒ දැනීමට කියනවා චක්කු විඥාන කියලා. එවැගේම කනිත ශබ්දයක් ඇතිවෙනාට පස්සේ සෝතන පටිච්ච ශබ්දේ උපදී සෝත විඥාන. කසබ්දයයි කණයි දෙක එකතු වීම නිසා සෝත දැනීමක් ඇති වෙන ඒ දැනීමට සෝත විඥානය කියනවා. මේ විදිහට තමයි නාසයට ගඳ සුවඳ ආවාට පස්සේ ලැබෙන දැනීම ගහන විඥානේ දිවට රසාවල් පස්සේ තියෙන දැනීමට කියන ජීවා විඥානේ කයට යම් දේවල් ස්පර්ශ වෙන පහළ වෙන විඥානේ කාය විඥානේ වෙන ඒ කයට පහළ ස්පර්ශන දේවල් වලට කියන්නේ පොත්බ්බ කියලා එක වචනයක් වශයෙන් මේක ප්‍රකාශ කරනවා ඊළඟට මිනිස් විවිධ දේවල් අරමුණු වෙනවා ඒ මනසට අරමුණු දේවල් වලට ධම්මාරම්මන කියන වචනේ පාවිච්චි කරනවා ඒ දේ මනසට ධම්මාරම්මන අරමුණු වීම තුළින් විඥාන පාලනයට ඒකට මනෝවිඥාන කියලා ප්‍රකාශ කරනවා. ඒ විඥානයේ ස්වરૂපය හොඳ දැනීමකට කියදීම තමයි ඒ විඥානයේ අභිධර්මයේ හැටියට ගන්නවා නම් කුසලෙත් නෙවෙයි අකුසලෙත් නෙවෙයි විපාක සත්‍යයක් කියලා කියන්නේ කටයුතු කරන ලද කුසල කුසල කර්මවල විපාක ශක්තිය නිසා ඒ විඥාන ජනිතේනයි කියලා ඒ අභිධර්ම පොතේ දක්වා තිබෙන එක තමන්න නිවැරදි කතාවක් කියලා හිතන්නට බෑ. ඒකේ තියෙන ඒ පොතවල තියෙන මෙතකොට ඇහැට රූපයක් දැක්කාට පස්සේ පහළ වෙන චක්කු විඥානයේ තුළ කිසිම ලෝභයක් නෑ කිසිම ද්වේෂයක් නෑ කිසිම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දෙන්නේම කෝ ප්‍රඥාවේ දීම කෝ කවරකක්වත් නෑ හොඳ දැනීමක් තමයි. ඒක නිසා ඒක විපාක පහක සිතක් කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ විඥාන කුසල පැත්තට විඥාන පහක් සහ අකුසල පැත්තට විඥාන පහක් කියලා ඔයගොල්ලන් පොතේ දක්වා තියෙන දෙපඤ්ඤ විඥානය කියන්නේ කියන්නේ කුසල පාක්ෂික දක් විඥානය අකුසල පාක්ෂික දක් විඥානය දෙකම උපේක්ෂාසගතයි. ඉතින් මේක නිසා දෙකටම දක්වන්නේ උපේක්ෂාගත රසාගත දක් විඥානය කියලා. ඒ විදිහට පොතේ විඥානය, ගාහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය කියන පහ කුසල පැත්ත පැත්තට 5යි අකුසල පැත්තට 5යි කියලා එහෙම 10ට දස ඒ 10ට දීපංච විඥානය කියලා කියන්නේ කියන්නේ පහේ ඒවා දෙකක් තුනයි දී කියන්නේ දෙක පංච කියන්නේ පහ දීපංච විඥානේ පහේ ඒවා දෙක බැගින් විඥානය කියන වචනේ අපිට මොකද දක්වා තියෙනවා මේකත් සත්‍ය කතාවක් මේ බුදුහාමුදුරන් දේශනා කළ තැනක අපිට නාසෝත්‍ර පිටකේ දක්න ලැබෙන්නේ ඒකත් මේකත් අපි දැන් මේ දක්වා තිබෙනවා. මෙතකොට මේ විඥානීය ස්වરૂපයේ බුදු දැනීමක් ඇති කර දීම පමණයි. ඒකර ඒකේ කිසිම වෙන දෙයක් කරන්නට පුළුවන් ශක්තියක් ඒ විඥානයේ නැහැ. එතකොට මේ විඥාන පහක් එතන ගැනීම ඊට පස්සේ ඒකට මනෝවිඥානය කියවම විඥාන හයක් වෙනවා. මේ විඥාන හයට බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන එක සූත්‍රයකදී මේ සබ්විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන් අපි නම් දාලා මේවා කතා කළාට මෙතන තියෙන එකම විඥානයක් කියන කතාව. ඒ කියන්නේ ඒකට උපමාවක් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. බින්දර පත්තු කරනවා ගොම දාලා පත්තු කරනවා රොඩු දාලා පත්තු කරනවා ඉන්දියාවේ ගොම දාලා බින්දර පත්තු කරනවා මේකයි උපමා ගන්න ඇති රොඩු දාලා පත්තු කරනවා දර දාලා පත්තු කරනවා ජීවිත ඉන්ධන වර්ග දාලා බින්දර පත්තු කරපුවාම ඒ බින්දර වලට අපි කියනවා ඒ ඉන්ධන නාමයෙන් මේ බින්දර නම හඳුන්වනවා ඒ කියන්නේ ගොම බින්දර කියනවා රොඩු බින්දර කියනවා දර බින්දර කියනවා නමුත් ඒකේ ශක්තියක් නෑ කොයි ආකාරයකින් කොයි ඉන්ධනේ දාලා පත්තු කළත් බින්දර බින්දරයි තේජෝ ධාතුවේ තියෙන තේජෝ ධාතුව තේජෝගතයි කිසිම වෙනසක් නැහැ. යන්නේ මේ විදිහට මහණෙනි මම ඇහැයි රූපයෙන් ගැටීම නිසා පහළ වෙන විඥානය. මේ හේතු නිසා පහළ වෙන නිසා චක්කුඥානය කියලා කියනවා. කනයි ශබ්දේ නිසා පහළ වෙන විෂයතර සෝත විඥානය කියලා කියනවා. මේ විදිහට අනෙක් ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීම නිසා ගාහන විඥාන, දිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියනවා. ඒ කියන කතාව උන්වහන්සේ ප්‍රකාශ කළා ඒකෙන් අදහස් කරන්නේ මේ නාම වලින් අපේ මේ විඥාන හය හඳුන්වාට අත් වශයෙන් නැතුවන්නේ බුදු දැනීමක් පමණයි කියන කතාව. මේ දැනීම ඇතිවීමේ හේතුව තමයි චක්ඥානය තියෙන හේතු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඇහැ තියෙනවා චක්කුංච පටිච්ච ඒක නිසා රූපේච රූපය ඇහැල දර්ශනය රූපයක් කරනවා චක්ඥානය තියෙනවා කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ඇහැ තිබූ පමණින් ඇහැල රූප හමුනෝ පමණින් චක්ඥානය තියෙනවා කියන්නේ ඒ වගේම කන තිබුණු පමණින් කනට ශබ්දයක් ඇසූ පමණින් ශබ්දයක් මුස් ලැබුණු පමණින්ම සෝත විඥානය තියෙනවා. අනිත් විඥානත් ඒ ආකාරයෙන් අරමුණු හමු වීම තුලින්ම ඇති වෙනවා කියන කතාව එතරම් නිවැරදි කතාවක් නෙවෙයි. මේ මේ දෙක නැත්තම් මේ ඒ විඥාන පහළවන්නට නැහැ නිසා ඒවා මූලික හේතු, ඒවා ප්‍රධාන හේතු. ඊට අමතරව තව අප්‍රධාන අප්‍රධාන කියන වචනේත් ඇයි ඒකට හේතුන තවත් වෙනත් හේතු ධර්ම තියෙනවා. ඒවත් තේරුම් ගන්න. එතකොට චක්ක විඥානය ඇතිවීමට නම් ඇහි විශේෂපරිදි ක්‍රියාකාරීත්වය සම්ප්‍රසාද රූපයේ දෙන්න තෝරන ඒක තමයි තත්පුරුතුන් කියන අදහස් ගන්න තත්පුරුතුන් කියන රූපයේ දෙන්න තියෙන්නේ. ඒ තමතරව ඇහැට යම් කිසි රූපයක් දැක්වන්න ඕන ඒකත් බාහිර අරමුණ. ඒ දෙක තුනට බෑ ආලෝකයේ විශේෂයෙන් නැති වෙනවා ආලෝකයෙන් සංගන්ධකාරයක් නම් ඇහැටින් රූපෙින් නම් ඒවා ඇහැට හම්බවීමක් වෙන්නේ. ඉතින් ඇහැටින් නම් රූපයෙන් නම් ආලෝකයෙන් නම් අපි වෙනත් කල්පනාවක ගැඹුරු කල්පනාවක නම් නිමක්න වෙලා තියෙන්නේ අපිට ලක්ෂණ දේ පිළිබඳ කිසිම විඥානයක් පහළවන්නේ සමහරවිට අපි තා ගැඹුරු කල්පනාවකින් සිටිනේ ළඟින් ගිය කෙනෙක් දන්නේ නැහැ කියලාද කියලා. නැත්තම් ගැඹුරු කල්පනාවක ඉන්න කෙනෙකුට ළඟින් ඉන්න කෙනෙක් කතා කරලා කතා කරගෙන ඇහෙන්නේ නැහැ Taman දන්නේ. ඒකෙන් අදහස් කරන්නේ Tamanගේ ක්‍රියාශීලී මානසික ස්වභාවය අවශ්‍ය වෙනවා සිත පෙරදෙන විඥානය පිළිබඳ. ඒකට ඇහැ සිමිනා කන ශබ්ද ලෝකයේ තිබුණා ඊට අමතරව මිනිස්සේ ක්‍රියාකාරී භාවය කියන්නේ ක්‍රියාත්මක මනසක් තිබීම තිබිලා තියෙන අවස්ථාවකදී ඇහැ හා සම්බන්ධ වෙන රූප කොටස් තියෙනවා. ඒ රූප කොටස් නිෂ්පරටි ක්‍රියාත්මක වන තමයි දැක්වෙන්නේ පහරක්. ඒකෙන් අදහස් කරන්නේ අපි හිතමුකෝ ඇහැ සම්බන්ධ රූප කොටස් තියෙනවා. ඇහැ සම්බන්ධ ස්නායු ඔප්ටික් නෝ කියලා. මේ මේ ඒ ස්නායු යම් හේකින් කැඩිලා තියෙනවා නැත්නම් ඒක විනාශ වෙලා තියෙන ප්‍රියාකාරයෙන් යන ඒක නිෂ්පයද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් උනේ ඇයි තියෙන මේ බබා කියන කොටස අපි කලින් කලින් ගියා කියන කොටස දක්ව ප්‍රසාද කොටසේ තාපැහැදිලි වෙන්න තිබුණා. ඒක කිසිම අනතුරක් නැතුව තිබුණා. ආලෝක තිබුණා, රූප තිබුණා, මානස ක්‍රියාත්මක වුණා. අර ස්නායුව ක්‍රියාත්මක කරනවා නම් ඒ රූපේ පිළිබඳ දැනීමක් අපිට ඇති කරගන්නට බෑ. ඒක දකින්න බෑ රූපේ. එතකොට ඇහැ තියෙන සම්පූර්ණ මොහොත තත්ත්වය. මේ නමක් කියලා නෑ. ඇහැ සම්බන්ධ ඒ ඒ කොටස් ඒ කියන්නේ ස්නායු පද්ධතිය මෙනි කොටස්. ඒවා මුලිය ශෛල නිෂිපරිදි ක්‍රියාකාරීත්වයක් තියෙනට. ඒ මුලිය ශෛල නිෂිපරිදි ක්‍රියාකාරීත්වයකින් සිදුවන ඒ ක්‍රියාකාරීත්වය සිදුවන්නේ නැත්නම් මුලිය ශෛලයන්ගේ ඒ පොතේ අපිට දකින්න බෑ. ඒ නිසා ඒ පොතේ ගැටීමේ සාක්ෂාත් විඥානය තියෙනවා කියුවට ඒ භූමියේ සිට පහළ වීම සාක්ෂාත් විඥානය පහළ වීමට මේ හේතුන් සාක්ෂාත් අවශ්‍ය බව තේරුම් ගත යුතු කාරණාවක්. ඒතකොට මේ වේදුන්ගේ රාශියෙන් මේ ධර්මඥානය පහළනවා කියලා දකිනකොට ඒ අවබෝධය තමයි ඇති වෙනකොට පැහැදිලිව තේරෙන්න ඕන මේක මේ හේතු නිසා හටගන්න බලධර්මයක් මගේ එකක් නෙවෙයි මට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි මට ඕන විදිහට නැති වෙන එකක් නෙවෙයි ඒක තේරුම් ගැනීම තමයි තමයි අවශ්‍ය වන්නේ ඒ කියන්නේ මේක අනාත්මයි. ආත්මයක් නෙවෙයි. සමාධි දෙයක් නෙවෙයි. මේ සමාධි වෙන විදිහට තියෙන්නේ. සමාධි වෙන විදිහ පවතින්නේ. සමාධි වෙන විදිහට නැවත නැති කරගන්නට බැහැ. සමාධියම මේ ඔක්කොම ආදී කියන කොටස් වල යථාබන්ධි ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ අපි රූපය දැස බලනවා මට මේක නොපෙනී තිබේවා කියලා. එහෙම නොපෙනී තිබේවා කියලා හිතලා බැලුවත් ඒක තේනවා. මොකද Tamanට මේ විදිහට පහළ වෙන සංගතාවය නෙවෙයි මේවා හුදු හේතුඵල නිසා පහළ වෙන ක්‍රියාදාමයක්. ඒ නිසා හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් මේක දකින්න වෙන්නට ඕන. එතකොට විඥානයේ පහළ වීමට ඒ ආකාරයෙන් කියේ කියපු හේතු ටික එකතු වෙන්නට ඕන. මේ ඇහැ මේ විඥාන සිත පහළවන්නේ කොහොමද කියන කතාව ඒක පිළිතුරක් වශයෙන් මම මේ දේශනාවේදී කළේ. එතකොට ඒක තේරුම් ගන්නට ඕන මේ විඥාන ඇතිවීමට මෙන්න මේ විවිධ හේතුන් තියෙනවා කියන එක. මේ අනුසාරයෙන් මේ හිතා ගන්න පුළුවන් වන්නට ඕනේ කනට ශබ්දය තුනක් මේ විදිහට ඒකවල පහේ නාසයට ගඳ සුවඳ ආවම දිවට රස ආවම දැන් උදාහරණ වශයෙන් අපි කතා කළොත් වගේම මම අඳුරන ආමුළු කෙනෙක් ඉන්නවා අපිට තරුණ හැමෝම කුස්සට ඉන්ද්‍රියම් අපි සම්පූර්ණව තිබෙනවා. ඒ ළඟදී මෙහාට ආවා මේ ළඟදී කෙනෙක් කියන මාස ගන්නකොට උඩදී එතකොට යාගේ කන එන්නේ හොඳට කන හිටිපුද කන දෙක හොඳට දිනක් පිසින් අනුතර සිදුවෙලා නැහැ ඒ පස්සේ මම මේ මොකද කියලා ඉතින් වියගේ අහනකොට කියනවා මේ ඔපරේෂන් එකක් කරන්න ඕනවා ඇක්සිඩන්ට් එකක් කරන්න නැහැ ඔපරේෂන් කරලා තියෙනවා නැගේ ඔපරේෂන් කරනකොට කනහා සම්බන්ධ ස්නායුවක් ඇවිලා. මෙයාට කිසිම සත්‍යයක් නැහැ. ඔච්චර කන හොඳට දෙන්නා. ඒක කිසිම අනතුරක් සිදු වෙලා නැහැ. එයාගේ සිත කොච්චර ප්‍රයාම වෙලා තිබුණාද? ඒක ඒ සෝත විඥානය යන්නේ හොඳ අපදා ගන්නට බෑ. මම දන්නවා ඒ යුද්ධයේ ගිහිලා උසෙන් වැටිච්ච අය ඉන්නවා. ඒකට කිසිම රසක් දැනෙන්නේ නැහැ. කිසිම ගලසොල්ලක් දැනෙන්නේ නැහැ. එහෙම සොල්දාදුව ගැන මම අහලා තියෙනවා. ඒක හේතුව ඒ හා සම්බන්ධ යම් යම් අනුකූල සිදුවිලා ඒ කෘෂ්ණාගෙන් පිළිබඳ. ඒක නිසා මේවා ඇති වෙන්නේ මේ මේ හේතුන් නිසා කියන කර්ම තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විඥානයේ කවුරුත් ඇති කරන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ Taman ඇති කරනවත් නෙවෙයි, බාහිර කෙනෙක් ඇති කරනවත් නෙවෙයි. ඒ හේතුන්ගේ සමායෝය සංයෝගය නිසා හේතුන්ගේ පහළ වෙන නිසා මේ මේක පහළ වෙනවා. එච්චරයි. එතකොට ඒක පහළ වීමට යම් යම් මොලේ ක්‍රියාකාරීත්වයන්ගේ ශෛලයන්ගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. දැන් ධර්මයක් කියන්නේ කිව්වොත් ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට කනට ශබ්දයයිද වදිනවා කියන්නේ. එතකොට කනට ශබ්දේ වැදෙනකොට මේ ශබ්දේ දැනගන්න හිත පහළවන්නට නම් ඒහා සම්බන්ධ මොලේ සියලුම ශෛලයන්ගේ ක්‍රියාකාරීත්වය නිසිපරිදි සිදුවන්නට ඕන. කමේ කම්බරේ කම්පණය වෙනවා මේක පැහැදිලිවම භවනා අත්දකින්න පුළුවන් මතාවක්. ඕනෑම සද්දයක් එනකොට ඉතාලසම සද්දයක් හරියනකොට කන්දරේ කම්පණය වෙනවා. ඒ කම්පණය කම්පණය වෙනකොට ඉතාල සිහිනු ප්‍රශ්නයක් වගේ ධාරාවක් විද්‍යුත් ධාරාවක් ගලන මොළය ඇසට. මේ ඇතුළට ඒ විද්‍යුත් දහරාමෙන් ඉතාලි ප්‍රශ්නයක් ගන්න. ඒක ගන්නකොට මුලේ සිදුවී ඉතා ගැඹුරු සමාජයකින් බැලුවොත් තියෙන ඉතා සිදුවී චලනයක්. චලනයක් කියන්නේ සැලවීමක් නෙවෙයි. නිකම් යම්තම් සිදුවූ චලනයක් සිදුවේ. මෙන්න මේ චලනය තමයි විඥානයක් බවට පත් වෙන්නේ. මේ මේක මේක තියෙන මේ තරණයට තරංග කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ තරංගයේ කියවල් තරිදෙන් අපි ගම් වතුරට ගලක් මෙහෙවත් යන ඒ වතුර මත ඒක කෙලවීමක් නෙවෙයි නිකන් අර තරංගයක් වගේ යන එකක් ඒක. ඇත්ත වශයෙන්ම උදාහරණයෙන් හැලෙනවා ඒ වගේ මොළයේ සමාන පාළුවක්. මෙන්න මේ තරංග වලට නම් දාලා තියෙනවා විද්‍යාත්මක අය අල්පාවේ ශීතාවේ ශීතාවේ ශීතාවේ ශාදිවාසි ඒක ඇපී කෝඩි ABCD කියන ඒවා තමයි අල්පාවීට ආදිවාසීන් නම් දක්වලා දාලා තියෙන්නේ. එතකොට මේ ඒ තරංගවල ස්වરૂපය මත හිතේ ස්වરૂපයේ වෙනස් වෙන ආකාරයේ විද්‍යාත්මකව දැන් අයිති විද්‍යාත්මකව ඔක්කොම කරලා තියෙනවා පෙන්වන්න කරලා තියෙනවා විද්‍යාත්මකව ඔක්කොම කරලා පෙන්වන්න කරලා තියෙන මෙන්න මේ විදිහට මේ තරංග ක්‍රියාකාරීත්වය තුළින් මෙන්න මේ සිදුවීම් ස්වરૂපේ මේකයි මේ විදිහටයි සිදුවන්නේ කියලා නිින්ද යනකොට ඒ තරංග ක්‍රියාත්මක වෙන්නේ නයි ආග සිදුවීම් තියෙනකොට මේ තරංග මේ විදිහටයි මේ නිවස තියෙනකොට ඒ වගේම සිත ශාන්ත වෙලා නිවස්සන ඒ කියන්නේ සමහරවිට දක්වා විදිහට පාස් වෙන එක ඒ තරංග ස්වરૂපේ මත සිත සිතේ ස්වરૂපේ සඳහා තියෙනවා කියන කතාව උපකරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ මොළයේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මත සිටේ ස්වરૂපයේ පවතිනවා කියන කතාවයි. ඒ නිසා අපි අභිධර්ම පොත්වල තියෙනවා මේ හදවත් අශෝකගෙන සිට උපදිනවා කියන කතාව. ඒක නම් කිසිම ආකාරයෙන් ප්‍රායෝගික වශයෙන් සංකේ කතාවක් නෙවෙයි මුලික ශරීරශෝකගෙන මේ සිටුවේ ඒ විඥාණයෙන් පහළවන්නේ. ඒක ඕනෙම කෙනෙකුට ඔප්පු කරලා භාවනාවෙන් අත්දකින්න පුළුවන් කතාවක්. ඒක නිසා අපි ධර්මයේ කියන කතාවේ තනදුවට අල්ලන්න යන්නට එපා. හදවත ඇසුරු කරගෙන සිත පාරෙනවා කියන කතා. ක්‍රියාකාරී සිටේ සෑම එකක්ම මොලේ ඇසුරු කරගෙන පහළවන්නේ. ඒක ගම්බීරෝ සමාධිය කියන එකෙන් ගැඹුරු සමාධිය. ශාන්ත වීගේ ඒවා නම් හදවත ඇසුරු කරගෙන පවතින්න පුළුවන් පවතිනවා. අනිත් ඒවා කොහොම ක්‍රියාකාරී මනස කොහොමද කියන්නේ මේ ක්‍රියාකාරී මනසක් මොලේ ඇසුරු කරන මේ විදිහට විඥානේ මෙන්න මේ හේතුන් නම් මෙන්න මේ විදිහට පහළන ඵල ඵල සංධානයක් කියලා අවබෝධ කරගන්න. ඒකෝට මේ මොලේ සංඥාවේ ක්‍රියාකාරීත්වය මොලේ තරංගයන්ගේ ක්‍රියාකාරීත්වය මෙන්නට දකින්නට තමයි සමාධිය ප්‍රඥාව දිනුනේ කියලා මා කියන්නේ. ඒ අනුදර්ශක න්‍යායයේ සමාධිය උදාහරණයක් ගැන සමාධි පදේශිත කරගන්න පුළුවන් නම් ඒ වගේම සමාධියේ ප්‍රඥාවත් ඒ තරම්ම තිබුණා ඒ කියන කරුණ භාවනාවෙන් අත්දකින්න පුළුවන්. එතකොට මේ මොළේ මේ විඥාන පහළවන්නේ මෙන්න මේක මෙහෙමයි කියන කතාව තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙන. කරන්න බලන්න මම අද්දක අද්දක හැකි භාවනා උපදේශයක් දෙන්නම් වැඩි ගන්න පස්සේ කරලා බලන්න. ඒක තමයි හොඳට විශේෂව පහසුවෙන් වාඩින්න. ඒ කියන්නේ එළමින් ගොඩාන් වාඩින්න පහසුවෙන් වාඩින්න කියන්නේ ඒක ඇස්ටෝන් එකයි මම පාවිච්චි කියන්නේ. අද පුළුවන් තරම් මේ කියන්නේ බර නැති කරලා සෑහන කරලා පහසුවෙන් තියාගෙන අඳුන් පද්ද වෙන්න දඟගෙන නැතුව මේ නිලදන සිත ටික සමාධිය වෙන භාවනා කියන්නේ වෙන්නේලා සිතට සිතින් සමාධිමත් වුණාට පස්සේ කියන්නේ අනේ සිත තවදුරටත් පහළ සිත ගැඹුරට යන්නේ කියලා. මේක මේ මහා මේ කියන කතාවන්නේ තාක්ෂණ දැනීමක් තමයි. ඒ කියන්නේ සිත තවත් ගැඹුරට යන්නේ කියලා අපි මෙච්චෙක් වචන කියවට ඒ වෙලාවට තත්ත්වයකින් දර්ශනිකක් වත්න්නේ ඒක හිතන්නේ. ඒ තාක්ෂණ සිඳිවිලා ඒකට ගැඹුරු තත්ත්වයක සිතවත්. තමක්ෂිත ගැඹුරට යන්නේ කියලා කියන්නේ ඒක තවත් ගැඹුරට යන. තවත් ගැඹුරට යන්නේ කියලා කියන්නේ. මේක මෙහෙම අත්දැකසයක් කියලා ගැඹුරින් ගැඹුරින් ගැඹුරට සිතේ අවලියවලා සිත ඔබට යන්න පුළුවන් අන්තිම ගැඹුරු තැනට යන්න කියලා කියන්නේ. හිතේ කියන්නේ සිත දිහාම බලන්නේ සිතෙන් එතකොට ගිහිල්ලා සිත බවාංගගත වෙනවා බවාංගගත සිත මේ ජීවිතේ යන්න තිබුණා මේ ආකාරයෙන් එහෙනම් බවාංගගත සිතේ සිටින ගමන් ඔය කනට සබ්ජෙක්ට් කරනාට පස්සේ විශේෂයෙන් ඒක තමයි පැහැදිලිව ප්‍රකාශවද මේ වෙලාවේ දකින්න පුළුවන්. ඔන්න ඔය කියපු දේ දකින්න පුළුවන්. ඒ ශබ්දයල කනේ තරංග ශබ්ද තරංග වැඩි නිසා කම්පන වෙන්නේ නැති මොලේට කරාල් සිම් ප්‍රශ්නයක් වගේ කියන්නේ නැති. ඒ මොලේෙන් කම් සිම් තරංගයක් තරංග කියන වචනේ කියන්නේ අන්තං සුදුස් චලන ඉස්සරවීමක් වෙන දෙයක් සිදුවෙන එක ඒක දැනීම බවට පරිවර්තන ආකාරය. මේක පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ විදිහට භාවනාවට සිතපත් කර ගන්නට පුළුවන් නම් මේදී නිදයන්ක් නෙවෙයි භාවනාව කියන්නේ. ඒකට පත් කරලා මේදී චක්කඥාන පහළ වෙන්නේ දැනගන්නට පුළුවන් සෝත විඥාන ගන්න විඥාන යෝගා විඥාන කාය විඥාන පහළ වෙන හැටි දැනගන්නට පුළුවන් මනෝ විඥාන පහළ වෙන ආකාරයක් දකින්න පුළුවන් මේදී තමයි ඔය අභිධර්මයේ කියන කරුණු වැරදි බව පැහැදිලිව තමයි අත්දැකීම. එතකොට ඒ විඥානය ඊළඟට විඥානයෙන් පස්සේ බුදුජානක මහන්සිය ප්‍රකාශ කරන චිත්ත කියන එක අපේ කුසල පාකුසල චිත්ත කුසල චිත්ත නිපාතම් පාවිච්චි කරනවා. අභිධර්මයේ තියෙනවා සෝමනස්නාගත කුසල චිත්ත, ඒකාරාලක කුසල චිත්ත, ඒ වගේම සෝමනස්නාගත කුසල චිත්ත, සෝමන සෝමනස්නාගත කුසල චිත්ත, ඒකාසාලක කුසල චිත්ත ආදී වශයෙන් දක්වන. ඒ චිත්ත කියන වචනය තමයි පාවිච්චි කරන්නේ. ඇත්තටම අදහස් කරන්නේ චිත්ත කියන කේ චිත්තට අර විඥාන කියන පස්සේ නෙවෙයි විඥාන කියන පස්සේ විවිධ සිතිවිලි ධර්ම එක කියලා. අපි කියන්නේ රූපයක් දැක්කම කෙලින්ම දක් විඥානය පමණයි. පරණ විඥානයේ වෙන කරන්නේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැනීම මාත්‍රය ඇති වුණා, පැවතුණා නැතුණා මේක චක්ක විඥානේ ඊට පස්සේ මනෝ විඥාන වලට පරිවර්තනය වෙනවා. මේ මනෝ විඥාන පාලනය පටන් ගන්නවා. මේ මනෝ විඥාන තුළින් ඊළඟට දැකපු රූපේ හඳුනා ගැනීමක් ඇති කරනවා සංඥා ඇති කරගන්නවා. ඊළඟට ඒ දැකපු රූපේ සංඥා ඇති කරගැනීම නිසා ඒ සංඥාව ගන්නකොල වේදනාව ජනිත කරනවා. ඊට පස්සේ දැකපු රූපේ ඉඳලා විවිධ සිතිවිලි ජනිත වෙනවා. ඒක සංඥාවෙන් හඳුනා ගන්න සිතිවිලි ඒ සංඥාව නිසා ඇතිවන වේදනාවක් මේ සිතිවිලි ඒක නිසා ඒ සිතිවිල්ලට ආසා ගන්නට පුළුවන් ඒ වේදනාවට ආසා ගන්න පුළුවන් දැකපු රූපයට ආසා ගන්නට පුළුවන් නැත්නම් ඒකට ගැටෙන්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන් විවිධ සිතිවිලි ධර්ම පාරවන්නට පුළුවන් මෙන්න මේ විදිහට අර සිත පිරිසිදු විඥාන පිරිසිදු විඥාන කියන්නේ කුසල ලක්ෂණ නොවන විඥාන මතන්නේ මේ විදිහට සම්මිශ්‍ර වෙනවා මේ ධර්ම නිසා මිශ්‍ර වෙනවා හරියට පිරිසිදු වතුරකට අපි නොයේ පාඩ දානවා වගේ බොරවෙන්ද මඩ දානවා වගේ විවිධ වර්ග පස්ස දානවා වගේ ඒක ඉතින් ඒ විදිහට කරතිනවා කරතනාට පස්සේ තමයි තත්ත්වය තමයි අපි චිත්තය කියන පාවතනේ පාවිච්චි කරන්නේ ඒකෙන් කුසල පාක්ෂික වෙන්නත් පුළුවන් මේ කැළපෙන ආකාරයට අනුව අකුසල පාක්ෂික වෙන්නත් පුළුවන් ඒ අකුසල චෛතසික ධර්මයකට සංයෝග වෙනවා මේ විදිහට කුසල අකුසල චෛතසික ධර්ම සංයෝග වීම නිසා මේවා චිත්ත භාවයටපත් වෙනවා ඒ කියන්නේ කුසල අකුසල නොවන චිත්ත සංස්කාර ධර්ම තියෙනවා ඒකේ රහතෝ කෙනෙකු විශේෂ ප්‍රසාරයක් සම්බන්ධව නම් මේ සිත පහළ වෙන ප්‍රේසිත සම්බන්ධව චෛතසික ධර්මයේ දෙන මේ චෛතසික ධර්මයේ විශේෂ නාම ඒ පිටේදී ක්‍රියාත්මක පමණයි ඒකෙන් කසල කසල සිදුවන්නේ ක්‍රියාවල ක්‍රියාසිත කියලා කියන ධර්ම කොටල කියලා තියෙනවා මේ විදිහට මේ සිත පහළ වෙන මේ සිත පහළ වීමකට අර විඥානයේ පහළ වීමකට වේක මේ ස්ථාන වශයෙන් මනෝභාවයේ කියන වචනේ ගම්දාන කොටස දක්වන්නේ මනස ඇති වෙනට ස්ථාන වෙන දෝංගෝ කියන එකයි මනෝද්වාරය කියන්නේ. ඒදී දක්වන්නේ මේ මනෝද්වාර වශයෙන් හද හදවත් උඩ හදවතයි. එතකොට මේ හදවත මනෝද්වාර වශයෙන් දක්වන අපි ඒක කියන්නේ භවාංග පිට මනෝද්වාරය වශයෙන්. අර අපි භාවනාවෙන් නම් දක්වන ගණිතයකට ගියාට පස්සේ අනේ අත්දකපු අවස්ථාවේදී සිත අන්තිමට යන්න පුළුවන් ගැඹුරු තැනට ගියාට පස්සේ එතන තමයි ඒක ද්වාරයක් අනේ. ඒක නිසා තමයි යන්තම් විඥාන ආදී ඇතිවන්නේ. ඒක සත්‍යයට හිතන්න. අල්පෙක්වත් එහෙම මේක හදවතේ තියෙන ධර්මයක් නෙවෙයි කියන එක තේරුම් ගන්නට පුළුවන්. එතකොට ඒ අන්න ඒ සත්‍යයට තමයි බුදුහාමුදුරුවෝ මනෝ කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනෝ කුබ්බංගම ධම්මා ආදී වශයෙන්. මනුෂ්‍ය හැම දෙයකටම පූර්ණංගම මනෝ කියන සත්‍යය පූර්ණංගම වෙනවා. සෑම කුසල කුසල ධර්ම නැති වෙන සඳහා දෙන එකයි ඉලදහස්. එතකොට අපි ධම්මපදයේ පළවෙනි දක්වා දෙනවා. මේ විදිහට මනෝ විඥාන චිත්ත කියන පදයන් තියෙනවා. එනවා ඒවා මේ ජය මොකද්ද අර මොකද්ද ගහකට තියෙන්නේ මොනවද කියන්නේ චිත්තක්ෂණ චිත්තක්ෂණ කියන කතාව ඒ අභිධර්මයේ තියෙන දේවල් වෙනවා භාවනාවෙන් අල්ලගෙන ඉන්න පුළුවන් කතාවකුත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ කිසි තැනක දේශනා කළා නැහැ අන්දන්නේ දේශනා කළේ අවුරුදු 7ක් බුදුරජාණන් අවුරුදු 7ක් ගියාට පස්සෙයි ඒ දක්වා එවැනි කතාවක් කවදාවත් දේශනා කළේ නැහැ අභිධර්මයේ දේශනා කරන දිව්‍ය ලෝකයට වැඩන මාසුගන් දිව්‍ය ලෝකෙදී අභිධර්මයේ දේශනා කළ බව ප්‍රත්‍යක්ෂව දැක්කන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ අවුරුදු 7න් පස්සේ අවුරුදු පුච්චල ජීවත් වෙන දසුව වෙනකන් ජීවත් වෙන අනේ ඒ දක්වාම කවදාවත් දැනගන්නේ නැහැ මනුෂ්‍ය ලෝකයේදී ප්‍රකාශ කර තැනක් තියෙනවා කියලා අපට අහන්නට දැනගන්නට තැනක් නෑ හැකියාවක් නෑ ඒක දේශනා කරන්න නැති බව තමයි තේරෙන්නේ විශේෂ තමයි චිත්තක්ෂණ කතාව මේ අබ්බදම් පොතල තියෙනවා උත්පාද කිටි භංග වශයෙන් කොටස් තුනකට බෙදලා ඒ කියන්නේ සිතක් ඉස්සල්ලාම ඇති වෙන අවස්ථාව උත්පාද අවස්ථාව සිත ඇතිලා පවතින අවස්ථාව පවතින අවස්ථාව පවතින ස්ථාවර වශයෙන් මේ කියන්නේ එක දිගින් දිගට පවතින. ඊළඟට භංග නැති වෙනවා. මෙන්න මේ විදිහට උත්පාද චිතු භංග කියන එක සිතක්. ඒක සිතක් කියන්නේ මේ කාලය මනින්නට බැරි තරම් ඉතා සුළු කාල පරිච්ඡේදයක්. අපි නෝ මයික්‍රෝ සෙකන්ඩ් කියලා අපි කියනවා. ධාම් තත්ත්වයකින් ලක්ෂයෙන් දශලක්ෂයකින් වගේ එකක් වගේ එකක් ඒ වගේ එකක් චිත්තක්ෂණ කියන කතාව. ඉතාම සුළු කාලයක්. මේ කාලවල 17ක් සිතක්ෂණ 17ක් ඉදදීනේ ඉදදීනේ තත්ත්වේ පවතිනවා කියලා කියනවා. වෙන සිතක් උපදින අවස්ථාවේදී ඒ සිතක්ෂණ 17ක කාලයක් ඒ ඉදදීනේ ක්‍රියාදාමයේ පවතිනවා. නැත්නම් ඉදදීනේ ක්‍රියාදාමයේ අවශ්‍ය කාලය සිතක්ෂණ 17යි. ඒතකොට ඉදදීන සිත පවතින සිතක්ෂණ 17ක් කියලා ලක්වලා තියෙනවා. ඒතකොට ඒ පැවතින සිත නැති වෙන්න සිතක්ෂණ 17ක් ගත වෙනවා කියලා දක්වනවා. ඒතකොට සිතක්ෂණ 51ක් තිබෙනවා. මේ චිත්තක්ෂණ 51 රූපේ කාය කාලය කියලා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ රූපයක් චිත්තක්ෂණ මානසිකව කාර්යය තුළ පවතිනවා කියන. ඒකෙන් අදහස් කරන්නේ රූප කලාප හැම මොහොතම ඇති ඇති නැති නැති යන. මේ රූප කලාපයක් ඇති වෙලා පවතින කාලය චිත්තක්ෂණ ඇති වෙන කඩන කාලය චිත්තක්ෂණ 17යි පවතින කාලය චිත්තක්ෂණ එතකොට තව 17ක් නැති වෙන චිත්තක්ෂණ 17ක් එතකොට රූපයක පවතින චිත්තක්ෂණ 51ක් තියෙනවා කියලා බවක් දක්වලා තිබෙනවා. එතකොට සිටියේ තියෙන මේ උත්පාද සිටි අවස්ථාවට චිත්තක්ෂණ 51 කතාව කියන්නේ වැඩි. රූපයේ තියෙන උපාදිතී අවස්ථා උපාදිතී මංගල කියන අවස්ථා තුනට ඔය අභිධර්මයේ චිත්ත වේදිකෙන් උගන්වනකොට ඔය චිත්ත තුන අකුල තියෙන මෙන්න උගන්වනවා. උපාදිතී මංගල කියන අවස්ථා තුන රූප ගැන කතා කරනකොට ඒක කියන එක හරි. කියන හිතුවා. අර චිත්ත ගැන කතා කරනකොට මේ 51 කතාව කියන එක වැරදි. මොකද හේතුව උපාද අවස්ථාව, චිත්ත අවස්ථාව, භංග අවස්ථාව කියලා චිත්ත ගැන කියනකොට කියන්නේ තුනයි. අදහසක් කියන්නද බෑ. එතකොට අපි තමයි චක්කවිඥාන සිතක් පහළ වෙනකොට අභිධර්ම පොතේ තියෙනවා චිත්ත වීති කියලා. චිත්ත වීති චිත්ත වීති කියලා කියන එක චිත්ත වීති කියන්නේ. ඒකෙන් භවංග භවංග චලන භවංග උපච්ඡේදය ඊළඟට චක්කවිඥාන සම්පටිච්ඡන සංකේලන වොත්තපන ඊළඟට ගමන ගමන ගමන ගමන ගමන ගමන ගමන කියලා හතක්. අදාළම් වෙන්නේ චිත්ත. ඒලා උම චිත්ත වීතිය පුරගන්නවා. ඒක ඉතින් කවදාවත් අත්දකින්න පුළුවන් කතාවක් නෙවෙයි. නමුත් එහෙම උගන්වනවා. මෙන්න මේ විදිහටයි ඉතින් මේ චක්කුඥානේ පාලනකොට රූපයක් දකිනකොට ඔය චිත්ත වීති රෝසයක් දැක්කට පස්සේ තමයි අපි රූපය දකින්නේ කියන්නේ. ඒතකොට භවාංගය, භවාංගයේ චලනය, සැලවීම, භවාංග උපච්ඡේදේ භවාංග නැති වෙනවා. ඊළඟට චක්කු විඥානේ තියෙනවා. චක්කු විඥානේ උපාද අවස්ථාවක්, චිත්ත අවස්ථාවක්, භංග අවස්ථාවක් තියෙනවා. ඊළඟට තාපකක් විඥානය ආවට පස්සේ ඒක පිළිගන්නා සිතක් ඇති වෙනවලු. තාපක සම්පරිච්ඡන. ඒ පිළිගන්නා සිත දකින ලබන රූප පිළිගන්නවා. විශේෂයෙන් ඒකයි තාපක සම්බන්ධය. ඒකේ තියෙන උත්පාද අවස්ථාවක් ඇති අවස්ථාවක් බංගාවක්. ඊළඟට ඒක තීරණය කරන සංතීර්ණය වෙන. ඒ කියන්නේ මේකමල එකක් කියලා තීරණය කරන එකයි සංතීර්ණය. ඒකෝට තාපක විඥාන තාපක සම්පරිච්ඡන සම්පරිච්ඡන තාපක සංතීර්ණය. තාපක සංතීර්ණය සිතේ ඒ වගේම මේ උත්පාද තිති බංග කියලා චිත්තක් ලක්ෂණ තුනක් තියෙනවා. ඊළඟට සම්වත්තන සම්පදිතන් සම්පේන වත්තපණ ඒක හරියටම නිකමණයකට බැහැලා තියෙන තීරණය කරපු එක ස්ථාවර වශයෙන් වශයෙන් අවස්ථාව වත්තපණ සාරේ ස්ථාවර පවතින අවස්ථාව. ඒකෙත් වගේම තීන තුනක් උත්පාද කිසි මංග අවස්ථා තුනක්. ඊළඟට ජවන සිත් තියෙනවනේ හතක් සාමාන්‍ය ස්වරූපින් ජවන සිත් හතයි සමාන අවස්ථාවල ජවන සිත් පහ අවස්ථායි තව දුරු අවස්ථාවලදී රූපේ දැක්කම දැක්කත් නෙවෙයි නැදැක්කත් නෙවෙයි වගේ තව දුරු අවස්ථා ජවන සිත් පහ පහක් වාගේ තියෙනවා. ඒ මරණ අවස්ථාවේ ජවන සිත් පහක් වාගේ ඉන්න පුළුවන්. ආදි වශයෙන් ඉන්න විවිධ ප්‍රභේද තියෙනවා. සාමාන්‍යයෙන් ජවන සිත් හතක් ඇති වෙලා කියලා කියනවා. ඒ ජවන සිත් හතේ ඒ පළවෙනි ජවනේ උත්පාද චිති බංග කියලා දවස් තුනයි. දෙවෙනි ජවනේ ඒ වගේ තුනයි. තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි ජවනේ ඔය වගේ උත්පාද චිති බංග කියලා ඒ අවස්ථා චිත්තක්ෂණ තුන තුන තුන තුන හැම එකටම තියෙන බව දක්වා තියෙනවා. ඊට පස්සේ තියෙන සිතක් බවංගෙන් පස්සේ මේ ජවනෙන් පස්සේ සදාලම්බන චුතියේ බව ගවණේ අරමුණු දේම අර ධර්මණයට යවන සිතට අරමුණු දේ අරමුණු වෙච්ච දේම එල්බගෙන සිතක් ඇති වෙනවා ඊට පස්සේ ඒක චුත වෙනවා මේ විදිහට චිත්ත වේතියක් උගන්වනවා චිත්ත වේතිය වල ඔය කියන උත්පාද කෙටි භංග කියන සෑම සිතකටම උත්පාද අවස්ථාවක් තියෙනවා කෙටි අවස්ථාවක් තියෙනවා භංග අවස්ථාවක් තියෙනවා කියන කතාව කියනවා එතකොට ඒක චිත්තක්ෂණයක් වල මේ අවස්ථා තුනක් තිබෙනවා මෙන්න මේ අවස්ථා දාහතක් රූපයක තියෙනවා පහළ වෙනකොට රූපයේ පවතිනකොට රූපයේ තියෙන රූප කලාපයක් පවතිනකොට තවත් චිත්තසන් 17ක් තියෙනවා රූප කලාපයක් නිරුත් වෙනකොට තවත් චිත්තසන් 17ක් තියෙනවා කියලා රූපයක තියෙන චිත්තක්ෂණ ආයකාලය 51ක් කියලා දක්වලා තිනවා ඒකෝද සිතක තියෙන චිත්තක්ෂණ ආයකාලය 51ක් කියන කතාව නෙවෙයි නිවැරදි සත්‍ය කතාව චිත්ත එක සිතක චිත්තක්ෂණ එක එක දෙකින් උත්පාද එකක් සිටි එකක් බංග එකක් වෙනින් තියෙනවා කියන කතාව කියනවනම් මන්දරට ඒක නිවැරදි එසේ විය යුතුයි පොත්වල තිබෙන්නේ මට සමහරට අමතක වෙනකින් 51ක් කියලා කියන්නටත් ඇති. මම යම්දන් මේ අල්ලන්නේ ගැටෙනවා මොකද කිසිම අගයක් නැති ප්‍රායෝගික ප්‍රායෝගික භාවයක් නැති. මට නම් කිසිම වටිනාකමක් නැති ධර්මයක්. ඒ නිසා ඒවා අපි අල්ලන්නේ නැති. ඒ නිසා ඒවා වැඩි මතකයේ සිටින්නේ මොකද මේ මතක කරගන්න ඕන එකමක් නිසා. ඒකේ යම් නිවැරදි කිරීමක් කියනවා නම් පොතකින් බලලා මේ එක නිවැරදි කරලා තියෙන්නේ අපි වැරදි දෙයක් නිවැරදි කියලා කියන්නේ නැහැ. වැරදියක් වැරදි කියලා ගන්න කියන්නේත් නෑ. අපිට වැරදිච්ච දෙයක් මේක නිවැරදි කියලා පෙන්වන්න යන්නේත් නෑ. ඒකයි අපි කියන්නේ. ඒ විදිහට පොතකින් බලන්න පොතකින් බලුවාට පස්සේ චිත්තක්ෂණ වල ස්වરૂපය දකින්න පුළුවන්. අර ඒක තමයි සම්දේන්න හඳුන්වලා තියෙනවා. අභිධර්ම මාර්ගය කියලා කොටස් සරල විශේෂය සරල විදිහට ඒක කියලා තියෙන්නේ. ඒ තරම් අමාරු නෑ පොත කියවන්න. ඒ පොතේ මේ කියපු කරුණු සමහරට තියෙන්න පුළුවන් කියලා බලන්න. එතකොට මේ විදිහට චිත්තක්ෂණ කතාවක් තේරුම් ගන්න. මේ චිත්තක්ෂණ කතාව වලින් අපි තේරුම් ගත යුතු වන්නේ මොකද? ඒක ඒකේ ඒවත් කියලා නෑ අපි දැන් මේ මා කියන කතාව. මේ චෙත්තස්න කතාවෙන් අපි තේරුම් ගත යුතු වන්නේ මේ රූපයේ නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා අනිත්‍යයට යනවා මේ චිතේ නිරන්තරයෙන්ම වෙනස් වෙන අනිත්‍යයට යන එක. අපි චක්කුඥාන චිත්ත පරම්පරාවක් ගත්තොත් චක්කුඥාන චිත ඇති වුණා පැවතුණා නැති වුණා ඉච්චරයි. සංකු සම්පරිච්ඡන චිත ඊළඟට ඇති වුණා පැවතුණා නැති වුණා. ඊළඟට සම්පරිචන වර්තමන සිට ඇති වුණා පැවතුණා නැති වුණා. ජවන සිට පළවෙනි සිට ඇති වුණා නැති වුණා පැවතුණා නැති වුණා දෙවෙනි සිට ඇති වුණා පැවතුණා නැති වුණා. මේ විදිහට කියනවා හැම සිතක්ම ඇති ඇති පැවති පැවති පැවති නැති යනවා මේවා සම්පතනයක් ගානේ නිමිති යන නිසා මේ ඔක්කොම අනිත්‍ය ධර්ම. මේ අනිත්‍ය ධර්ම නම් මේවා කිසිසේත්ම ආත්ම වශයෙන් ගැනීම සුදුසු නැහැ සදාකාලික වශයෙන් ගැනීම සුදුසු නැහැ. ඉත්‍ය ධර්මයේ දුර ධර්ම වශයෙන් ගැනීම කිසිසේත්ම යොමු වන්නේ නැහැ. මේ ඔක්කොම අනිත්‍ය අනිත්‍ය දැන බව මේ අවබෝධය තුළින් තරම දුරට තීරණය කරගන්නවා. ඒ කියන්නේ චිත්තස්න කතාව ඉගෙන ගැනීමෙන් ගත යුතු අර්ථය ඒකයි මේවා සෑම ශ්‍රණයක් ගන්න නැති ඇති නැති යන නැති යන ඒක නිසා මේ ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි ඒක තේරුම් ගන්නවා නම් මේ චිත්තස්න කතාවෙන් අපි යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවා වෙනවා නැත්නම් වෙන කිසිම දෙයක් නැහැ. එතකොට මේ විදිහට සිතේ ස්වરૂපය සිතේ අවස්ථා තුනක් එතකොට සිත උපදින ආකාරය මේ විදිහට සිත කුසල හෝ අකුසල භාවයට පරිවර්තන ආකාරය මේ සිත හේතු නිසා පහළ වන පරදන් නිසා මේ සිත කිසිසේත් මාත්ම වශයෙන් ගැනීමට නොහැකි බව මේ සිත නිරන්තරයෙන්ම අනිත්‍ය විකස් නිරුද්ධ වී යන බව දැනගත යුතුයි ඒදී ඒක සිත දැනගන්න තෝරන සිතේ සංදේ දැනගන්න තෝරන සිතේ නිරෝධය දැනගන්න තෝරන සිතේ නිරෝධගාමී පරිපදාව දැනගන්න තෝරන සිත ඒ විදිහට දැනගන්න දැනගත්තාට පස්සේ ඇතිවීමේ හේතුන් නැති වෙනකොට සිත නැති යන ආකාරය දැනගන්න පුළුවන්. ඒකට චිත්ත නිරෝධගාමී ප්‍රතිපදාව කියන්නේ අන්තිසරණේ ආර්ය අෂ්ටාංග මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා විමුක්තිය කියන අංගතම විශේෂයෙන් මේ සඳහා උපකාර වෙනවා. මේ විදිහට මේදී වේදකන චතුරාර්ය සත්‍ය ධර්මයන් මත කරගන්නට පුළුවන් වෙන්න ඕනේ. මත කරගෙන මේ සිතේ ස්වરૂපයේ දැස හොඳට සිත සමාධියෙන් යුතුව බලලා ඒ සමාධිමත් සිතින් ඉඳ යෙදෙන මේ සිත වහවහම වහවහ ගිනි ගිනි අනිත්‍ය යන ආකාරයෙන් බලබලා සිටින. එයින් බලබලා සිටිනකොට මේ ඔක්කොම අනිත්‍ය යනවා නම් ගිනි ගිනි යනවා නම් මේ කිසි තැනක ආඥාවක් වශයෙන් ගන්නද මම වගේ කියලා ගන්නද කිසිවක් නැහැ නේද? අර සිතේ සිතුවිලි වගේ පිට චිත්තක්ෂණ තුනක් නම් චිත්තක්ෂණ 50ක් පවතිනවා දිනන්තෝ ඒ රූප ඒ ආකාරයෙන් ධර්මත් වලට පැවතිලා හරි සිතට වඩා ටික වේලාවක් පැවතිලා සම්පූර්ණයෙන් නිදෙනවා එහෙමනම් රූප මේ ආකාරයෙන් අනිත්‍යද යනවා නාමයක් මෙලෙසින් අනිත්‍යද යනවා මේ නාම රූප මේ ආකාරයෙන් නිරන්තරයෙන් නැති නැති යනකොට නිමිති කිසියෙම ගන්නට ආත්ම වශයෙන් මම වගේ තැන් ගන්නට කිසිවක් ශේෂවන්නේ නැහැ කියන කතාව තේරුම් ගත යුතුයි එහෙම කරගත්තාම තමයි භාවනාවේ යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔය දෙපසන චිත්ත වේදි කතා කරනකොට අපි දැන් පොතේ තියෙන තව කාරණාවක් කියලා. දවන සිත් හතෙන් පළවෙනි දවන් සිතේ තත්ත්වය කුසලරි අපසාරරි තත්ත්වය මේ ජීවිතයේදී ඵල දෙන එකක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ජීවිතයේදී ඒක ඵල දුන්නේ නැත්නම් ඒ පළවෙනි දවන් සිතේ සූත්‍රත්වය නැති වෙන. ඒ කියන්නේ බලන්නේ දවන් සිතින් ඇතිවෙනා නම් යම් කිසි කුසල සත්‍යයක් හරි අකුසල සත්‍යයක් හරි ඒක මේ ජීවිතයේදී ඵල ඵල දෙන්නට පුළුවන් ඵල දුන්නේ නැත්නම් ඒකාග්‍ර සිහියයි. ඊළඟට හත් වෙනි සිතෙන් කියන ජවන ජවන් හතෙන් හත් වෙනි එක තියෙන මේ හත් වෙනි ජවන් සිත කුසල අකුසල දෙකෙන් කවරක් කරේ ඒක දෙවන භවයේදී කියන්නේ මේ ආත්මෙන් මැරලා ඊළඟ ආත්මෙ ඉපදුනාම ඒ දෙවන භවයේදී අලෙන්නද පුළුවන් ඒ පළදුනේ නැත්තම් ඒ ජවයේ හත්ෙන් ජවන් සිතත් අහෝසි යනවා කියලා දක්වනවා. එතකොට අහෝසි කර්ම වශයෙන් පළවෙනි ජවන් සිතත් හත්ෙන් ජවන් සිතත් දක්වනවා. අහෝසි කර්ම අහෝසි යනවා බලදුන්නේ නැත. ඉතින් මැද තියෙන ජවන් සිත පහ මේ සංසාරයේ වශයෙන් තාක්ක කවදා හෝ දවසකදී පළදෙන්නට පුළුවන් කතාව දක්වනවා ධර්ම පොතල. එතකොට මේ මැද ජවන් පහ තමයි තාක්ක බල ජවන්තාව වශයෙන් දැක්කන්නේ. මේ විදිහට ඒ කරුණු දෙයින් ගන්න. එතකොට ඒවා ප්‍රශ්නෙන් සිට එළවෙනවා මේ තමන් සිද්මේවය මේවා සම්පටිච්චෙන සම්පූර්ණයේ කියා හිතේසා කටයුතු කරනවට වඩා ඉතාමත් සුදුසුන්නේ බුදුහාමුදුරුවෝ කියපු ආකාරයට සක්කුන්ද ප්‍රතිරූපීට උපදිතා විඥාන ආදී වශයෙන් දැක්වූ පරිදි මේ කන තියෙනවා කන ශබ්දේ තියෙනවා වැදුනා සෝත විඥානයේ පහළ වුණා නාසය තියෙනවා ගඳ සුවඳ ලැබෙනවා ජීවාන විඥානය ඇති වෙනවා ඇති වෙනවා රූපේ වැටෙනවා චක්කු විඥානය ඇති වෙනවා මේ ආකාරයෙන් මේ විඥානය ඇති වෙනවා මේ හේතු නිසා මේ හේතු නැති වෙන විඥානය නැති වෙනවා මේ ඔක්කොම අනිත්‍ය මේ ඔක්කොම නිරුද්ධ වී යන ධර්ම කියලා දකින්න එක තමයි ඉතාමත් අවශ්‍ය වන්නේ. නිරුද්ධ වී යන ධර්ම. ඒතකොට මේ විඥානයේ නිරුද්ධ වීම දකින්න පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණ විඥානයේ නිරුද්ධ වීම රහතු කෙනෙක් ඉන්නවා පාන අවස්ථාවේදී පමණයි. ඒයින් පෙර කවදාවත් විඥානයේ නිරෝධයක් සම්පූර්ණ නිරෝධයක් අත්දකින්න පුළුවන්කමක් නැහැ. ඒතරොත් ඒ මේ අපි මෙහිදී නාම රූපච්ඡා විඥාන විඥාන පච්චා නාම රූපං කියන සංවල තියෙන විඥාන කතාවෙන් ගත්තේ නැහැ. ඒවා මේක වඩා ඉතා ගැඹුරු කතා. ඒක හේතනම් මේ දේශනාවට ඇතුළත් වෙන්න සුදුසු නැති නිසා. ඉතින් අපි අර මේ ප්‍රථමයෙන් කරපු විඥානයේ තියෙන කැටපටිය නැවත අහලා බලන්න. එකතරාක් අහලා තේරෙන්නේ නැත්නම් තව තවත් අහලා බලන්න. මේක ටිකක් ගැඹුරු දේශනාවක්. අයවල පස්සේ ටිකක් ඕක තේරුම් ගන්නට බලන්න. හොඳයි එහෙනම් කල්පනා කරන්න මේ විදිහට දාන ඉන්න දුන්න බුද්ධ පූජා කරලා මේ අහපු නිසා විඥානය තුළ මේ විදිහට ඒ අහපු කරුණට උත්තර දෙමින් මෙවැනි දේශනාවක් ඉදිරිපත් කළා. ඒ ආකාරයෙන් ඒ ආකාරයෙන් ප්‍රසන්නපත් කරගත්තා. ඒක සම්මෝසක්යෙන් මේකට ඒ කාන්ත වශයෙන් නිවන සම්සිඳ මේ කුසල සත්‍යයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන දෙවියන් දෙන්න ඒ සඳහා ආකාශත්හාද කියන පාඩේ ගැන ආකාශත්තාරි බුම්මත්තා දේවානාග මහින්නිකා පින්නන්තම නෝදිතා චරණ සාසන ආකාශත්තාරි බුම්මත්තා දේවානාග පින්නන්තම නෝදිතා චරණ දක්ඛන දේශනා ආකාශත්තාරි බුම්මත්තා දේවානාග මහින්නිකා පින්නන්තම නෝදිතා චරණ දක්ඛන මම්බාන්ති තාතේ ගන්මින අපුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සත්‍ය සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤං ආශෝක්‍ය වාන්තු සබ්බ දුක්ඛා පංචතෝ මේ කරපු සර්ව සතුන් මේ ගිමිනෝ යප්පසේවා පරිවර්තකන්තේනවා ආත මේ පරිදි නිවනිශන සිංගන් මේ කුසල හේතු වාසනා වේවා. අභිවාද මිශ්‍රනිස්ස නිතං වන්දනා පතායන චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති නිවච ප්‍රවිභා සම්පත්‍ති නිකාතේ සමිඤ්ඤතු සුගතේ අනිවාසලබ්බවා.